ඒ ධර්මානුකූල අවබෝධයෙන් ලෝකය දිහා බලන්න ඕනේ. ඉතින් බලන්න කිව්වට බලන්න බෑ. ඒ දකින විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. අන්න එහෙම ධර්මානුකූල අවබෝධයකින් අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන අවබෝධය ලබා ගන්න තමයි මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව අපි සංවිධානය කරන්නේ බෞද්ධ ආමාත්‍ය ජාලය විශාල කැපකිරීමක් කරලා මේ ධර්මදේශනා මාලාව ප්‍රායෝගිකත්වයට බර කරලා ප්‍රායෝගිකව අපි මොකද්ද කරන්න ඕන කියන එක ශාස්ත්‍රීය කරුණු එකතු කරගන්න ඕනෑ තරම් අවස්ථා තැන් තියෙනවා. නමුත් ඒවා ගලප ගන්න අවස්ථාව අපිට ලැබෙනවා අඩුයි. ඒකින්ද ප්‍රායෝගිකව අපිට මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? දුක් නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ භාවිතා කළ යුත්තක්. ඉතින් ඒකින්ද අපි අපිව පරීක්ෂා කරගන්න ඕනේ. මට මේ ලෝකයේ තියෙන தත්ත්වය ඇත්තටම මගේ හිතෙන් නැగిලා එනවද කියලා. පින්වත්නි උල්පතකින් වතුර එන්නේ වැස්සමයි. පෝෂක ප්‍රදේශ තියෙනවා නම් ඒ උල්පතෙන් වතුර එනවා. ඒ ඒ උල්පතට පෝෂක ප්‍රදේශ තියෙන්න ඕනේ. ඒ අවට වේලෙනවා නම් උල්පත ටික ටික හිඳෙනවා. ඒ වගේ ලෝක අවබෝධය කියන උල්පත තමන්ගේ හිත තුළින් නැගෙන්න නම් ඒකට පෝෂක ප්‍රදේශ තියෙන්න ඕනේ. ඒවා නැත්තම් ඒ අවබෝධය එන්නේ නැහැ. ඒක පරිසම්පන්නයි කියන්නේ ඒකයි. හේතු ඇතුවයි ඒක සිද්ධ වෙන්නේ. ලෝක අවබෝධය කියලා කියන්නේ මාර්ග හිත උපදින දවසේ තමයි ලෝකය අවබෝධ වෙන්නේ. ඉතින් ඊට මෙහා තව කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ අවබෝධයට හේතු වෙන දේවල් හේතු වෙන ආකාරයේ කටයුතු අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒකයි කියන්නේ යම් විදිහකින් යමෙක් මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වය තමන් තුළින් නැగిලා එන විදිහට ඒ හිත සකස් වුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් දුක දනීද? දුකට හේතුව දනීද? එහි Nirodhe දනීද? නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? එපමණකින් ඒ තනත්තා සම්මා දිට්ඨික වෙනවා විතරක් නෙවෙයි අවිද්‍යාව පහ කරලා මානානුසය දුරු කරලා මේ දිට්ඨ ධම්ම වේදනීයම නැත්නම් මේ මේ භවයේදීම දුක් කෙලවර කරනවා අය කියලා. ඉතින් දුක දනීද? දුකට හේතුව දනීද? නිරෝධය නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද කියලා. දනීද දනීද කියලා. ඉතින් බලන්න එහෙනම් අපි බලා ගන්න ඕන අපේ හිතෙන් මේක තේරුම් ගත යුතු තියෙනවා. ඒකින්ද මේ දුක කියන එක මොකක්ද කියලා මේ ලෝකයේ තියෙනවද එහෙම එකක්? කියලා. වැඩි දෙනෙක්ගේ ජීවිත පින්වත්නි පංචකාම සම්පත්තියේ ඇලිලාද නොඇලිලාද? ඇලිලා නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. රහතන් වහන්සේලාත් එහෙම කියනවා. ඒතර දුකේ ඇලිලා අන්තිමට බලනකොට එනවා. නේද? පංච උපාදානස්කන්ධේ ඇලිලා. ඇයි අචාන්චා හාමුදුරන්ගේ පොතක හරි ලස්සන උදාහරණයක් තියෙනවා. උපමා කතාවක් මේ කියන්නේ මේක ඇත්තටම ඇත්තටම මෙහෙම වුණොත් වෙන දෙයකින්දයි. නමුත් ඒක උපමාවක් විදිහටයි ලස්සනට සඳහන් කරලා තියෙන්නේ. ඒක කියලා තියෙන මෙහෙම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා බොහෝ එක්කෙනෙක් පින් කරනවා, එක්කෙනෙක් පව් කරලා, එක්කෙනෙක් දිව්‍ය ලෝක යනවා, එක්කෙනෙක් අපාය යනවා. එක්කෙනෙක් අසුචි වලක පණුවෙක් කියලා උපදිනවා. දැන් අරයා බලනවා මෙයා කෝ බලනකොට අසුචි වලේ පණුවෙක් කියලා ඉන්නවා. හරිද? මේක මේ සත්‍ය සිද්ධ වීමක් නෙවෙයි. නමුත් මේක ඇත්තටම මෙහෙම වෙනවා, එහෙම වුණොත්, එහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා තේරෙනවා. දැන් මේ දෙවියා දෙවියා කල්පනා කරනවා මගේ යාළුවාව අනේ අර අසුචි වලේ ඉන්නවා, අරන් යන්න ඕනේ. අරන් යන්න ඕනේ කොහෙටද? දිව්‍ය ලෝකෙට කියලා ඇවිල්ලා ගන්නවා අසුචි වලින් උඩට මොනවා කියයිද නේද අරගෙන කියනවා යන් දිව්‍ය ලෝකෙ කියලා හරි මොනවා හයිද නෑ දිව්‍ය ලෝකෙ උනත් යන්න එයා කැමතියි හැබැයි මොනවා හයිද එහෙ අසුචි තියෙනවා කියලා <laughs> ඒ මොකද අසුචියේ තියෙන දුක එයාට තේරෙන්නේ තේරෙන්නේ නැති හින්දා හරිද දැන් තේරෙනවද වැඩේ එතකොට පංච උපාදානස්කන්ධ දුක අපේ මනසට වැටහෙන්නේ නැහැ ඒක තේරුම් ගන්නයි උන්වහන්සේ මේ වගේ උදාහරණයක් කිව්වේ ඉතින් ඒක උපමා කතාවක්. ඒක කවුරුවත් රවට්ටන්න කියප එකක් නෙවෙයි. ඒ වුණාට මම දැන් ඇහුවා මොකද්ද කියන්නේ කියලා අහපුවා. මේ අතත් කිව්වා ඒකම තමයි කියන්නේ කියලා. ඒක තමයි ස්වභාවය තේරුම් කරවන්න වියත් ස්වාමීන් වහන්සේලා ඒ වගේ උපමා භාවිතා කරනවා. එතකොට අපි දැන් දැනගන්න ඕන දෙයක් තියෙනවා. යමෙක් දුක දනීද? යමෙක් දුක දනීද? එහෙනම් අපි දුක දන්නේ නැහැ. නේද? මේක මහා පුදුම කතාවක්. අසුචි වලේ ඉන්න පණුවාට ගඳ දැනෙනවා. නමුත් ඒ ගඳේ තියෙන දුක දැනෙන්නේ නැහැ. අසුචි වලේ තියෙන අමහිරිතාවය තුල තමයි යා ඉන්නේ. නමුත් ඒ අමහිරිතාවය දැනෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධේ ඇලි ගලි අපි ඉන්නවා. අන්න ඒ දුක දන්නේ නැහැ. ඒකින්ද අන්නේ දුක්ඛිත ස්වභාවය ගැන මම මේ අත්තන්ගෙන් එක ප්‍රශ්නයක් අහන්න. සම්පූර්ණයෙන්ම කිසිම මාත්‍රීය පීඩනයක් නැතුව. හරිද? මාත්‍රීය පීඩනයක් නැතුව ප්‍රීතියෙන් ඉපිලම ගිහිල්ලා කිසිම අපහසුාවක් නැතුව ජීවත් වෙච්ච එක වෙලාවක් මතකද? ඒකයි කැමැතිම කට්ටිය කැමැතිම තැනකට කැමැතිම වෙලාවක ඇවිල්ලා කැමැතිම විදියට හිටිය හිටිය අවස්ථා නැද්ද? තියෙනවා නේද? ඉතින් ඒ වගේ වෙලාවක ප්‍රීතියෙන් ඉපිල ගිහිලා දුකක් නැතුව හිටියනම. හොඳට මතක් කරගන්න ඒ වගේ වෙලාවක් ගැන. නේද මේ මොහොත හරි මං අහන්නේ. මොහොතක්වත් නැද්ද? මොහොතක්වත් නැද්ද කියලා අපි කල්පනා කරලා බලමු. නේද? ඉතින් මේ මොහොතේ හරි සැපයක් තියෙනවා නේද? මං අහන මේ අත්තන්ගෙන් ඒ මොහොතේ ඒ හිතේ තව කොහොම හරි තව ටිකක් වෙලා ඉන්න ඕනේ. නැත්තම් මේක රැක ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ ලැබිලා තියෙන දේ තව ක්ෂණයකින් හරි වෙනස් වෙනවා. දැන් අපි විනෝද ගමනක් යන්න යනකොට නැත්නම් ආසාදයක් අපිට ලැබෙනකොට මේක තියාගන්න ඕන කොහොම හරි පරිසම් කරගන්න ඕන කියන පීඩනේ හරි එතන තියෙනවද නැද්ද? නේද? සැප ලැබෙනවත් එක්ක ඒ සැපය තව මොහොතකින් වෙනස් වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්ව හම්බ වෙනවා. ඒ හම්බෙච්ච සෙනෙයෙම ඒ තැනැත්තා හෝ තැනැත්තියව මම ආරක්ෂා කරගන්න ඕනේ, රැකගන්න ඕනේ. මෙයාට වෙනස් වෙන්න නම් පොඩ්ඩක්වත් දෙන්නේ නෑ කියලා මහා නිකන් කුතුහලයක් සහිත නිකන් අපහසුාවක් සහිත අර සැපේ ලැබෙනවත් එක්කම ඒ කියන්නේ අර නිකන් මේ ඇතුලෙන් හැංගිලා තියෙන මම එහෙම කියන්නම් එතකොට තේරුම් ගන්න ලේසි ඇතුලේ නිකන් හැංගිලා වගේ තියෙන ප්‍රකට නැති ඒ සැපයත් එක්කම අප්‍රකට දුක් ගතියක් දැනෙනවද නැද්ද නේද අපි කොච්චර සැප දේවල් මේ ලෝකේ දැන් ගියක් හදාගත්ත කියන්නේ අපි ඉස්සෙල්ලාම වාහනයක් ගෙනවා කියන්නේ දැන් දැන් ගෙනවා මං මං පෙරම් පුරලා වාහනයක් ගෙනවා ගේ එනකොට මොකද අහවල් ලයිට් නම් ඔක දෙන්න බෑ ඈ ඊළඟට ගෑරේජ් එක අපෝ නේද මේකට මේ මේ වාහනේ ආවරණය කරගන්න මොකුත් ගත්තේ ඒ වෙලාවෙ ඉඳන්ම තියෙන්නේ කොහොමද? මස් කෑල්ල හම්බුන් නැති කපුටොත් දුකෙන් ඉන්නේ. මේ බලන්න මේක අහෝසින් වෙලා යන හැටි. නේද? කපුට ගොඩක් ඉන්න තැන මස් කෑල්ල දාන්න එකයි. හම්බුන් නැති කපුට පුදුම දුකකින් ඉන්නේ. ඇයි? ඒ ගැන අපිට කතා කරන දෙයක් ඇත්තෙම ඇත්තෙම නැහැ. ඇයි? එයාලා කොහොමද දුකෙන් දැන් මස් නැහැනේ. හම්බෙච්ච එක. ඒක අරන් දුවන්න ඕනේ. දුවලා හංගන්න ඕනේ. නේද? පස්සේ එනේ වුණොත් ඒක රණ්ඩු වෙන්න ඕනේ. නේද? කියන්නේ මොනවා හැම තැනකදීම හැම වෙලාවකම ඔන්න ඔය රැකගැනීමේ ඉතුරු කරගැනීමේ වෙනස් ඊළඟට බය නේද කාකාර බය තියෙනවා මේ කවුරුද ගනීද කියලා බය තියෙනවා මේ පංචකාම සම්පත්තිය ලැබෙන හැම තැනකදීම අපිට රැකගන්න බැරි වෙයි කවුරු හරි දැහැගනී කියන බය මිශ්‍රිත සතුටක්ද නැද්ද නේද හරියට නිකන් අර හාවෝ මීයෝ වගේ සත්තු ඇවිල්ලා හොරෙන් කනවා මොන හරි කෑමක් එද කනකොට දැකලා තියෙන හාව එහෙම රැයට ඇවිල්ලා උඳු පියදී එහෙම කනවා නම් පිටණියකට ඇවිල්ලා වේවුල වේවුල කන්නේ. නේද? ඒ කන සැප තිබුණට යාව වේවුලන්නේ බයට. ඒ වගේ අපිට මේ ජීවිතයේ පින්නන්නේ එකතු වෙලා තියෙන හැම දෙයක් ගැනම නැති වෙයි නැති වෙයි දැන් නැති වෙයි දැන් නැති වෙයි කියන බය තියෙනවද නැද්ද? නේද? මං කියනකම් ඔක අඳුරගත්තද? අඳුරගත්තේ නැති වුණාට වින්දාද නැද්ද? නේද? එහෙම එකක් විඳිනවා කියලා අඳුරගන්නේ නැහැ ප්‍රකට නැති හින්දා. නමුත් වින්දාද නැද්ද? කවුරු වගේද? <laughs> අසුචි වලේ හිටිය. <laughs> නේද? එයාට ඒකේ දුක එයා විඳිනවා නමුත් ඒක යාට තේරෙන්නේ තේරුම් ගන්න බෑ නේද? ඇයි එයාට අසුචි සැපයකුත් තියෙන හින්දා. ආන් ඒ වගේ දුක දන්නේ නෑ මෙන්න මේ දුක දන්නේ නෑ. එහෙනම් මං අහන මේ අත්තන්ගේ සැපයක් විඳිනවා නම් විඳිය හැකි එකදු සැපේ මොකද්ද? කෙනෙක් සැපයක් විඳිනවා නම් විඳිය හැකි එකදු සැපයක් විඳිනවා නම් කාට හරි ප්‍රත්‍යක්ෂ නම් පින්වත්නි මට මේ ලැබිච්ච දේ කාට හරි ප්‍රත්‍යක්ෂවම දැනෙනවා මට මේ ලැබුණ දේ හරිද? කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ කියලා. මට මොන හරි ලැබුණා නම් ආන්ගේ ලැබුණ දේ කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ කියලා දන්නවනම් අන්න එයාට ඒ ලැබිච්ච දේ හින්දා පරිසම් කරන්න දෙයක්, අනුන්ගෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ. ඒක වෙනස් වෙන්නේ නැත්නම් ඒ අනුන්ටවත් ගන්න බෑනේ. ඒ අනුන් ගන්නවා කියන්නේ වෙනසක් වෙනවා කියන එකනේ. කවුරු හරි දැහ ගන්නවා කියන්නේ වෙනසක් වෙනවා කියන එකනේ. ඒ මොකවත්ම බැරුව ස්ථීරවම මගේ ළඟ වෙනස් නොවීම තියෙන දෙයක් තියෙනවාය කියලා දැනුණා නම් ලැබිච්ච දේ ආන්ගේ ලැබිච්ච දේ හින්දා සැපයක් තියෙනවා. සිදුහත් කුමාරයාට මොකක්ද දන්නේ හිතෙන් දැත්තේ. පින්නත් නී අපි නිකන් ඉන්න ගමන් ওই වෙලාවක මම මේ ලෝකේ ඉන්නකො ඇත්තම මේ වයසේ ඉඳන් හරි කමන්නේ විඳිය හැකි ඉහළම සැපේ මට ලැබුණා කියලා ඉවරලා හිමින් කල්පනා කරලා බලන්න. හ්ම්. එතකොට කොයි වගේද? එහෙනම් ධනය ගොඩක් තියෙන කෙනෙක් වුණාම. හරිද? හ්ම්. කාණ්ඩද බොණ්ඩද නාණ්ඩද අඳින්නද අතට පයට වැඩකාරයද ඔක්කොම ඉන්නවා. හැබැයි නෝන මහත්තයා කීකක් නැහැ. අරවෙන් පුළුවන් ද නෝන මහත්තයා කීකරු කරන්න මහත්තුරුන්ට. <laughs> බෑ. ජරා දුක ජරා දැකලා තියෙන සමහර ලොකු ලොකු අය ඉන්නවා. ඒ කොච්චර බලතල තිබුණත් එයාලගේ නෝනාවරු දරුවෝ එයාට වළංගු වෙන්නේ නැහැ. නේද? වළංගු නැහැ. ඒ විදිහට ජරා දුකෙන් පීඩිතයි. ව්‍යාධි දුකෙන් පීඩිතයි. මරණ දුකෙන් පීඩිතයි. ප්‍රියංගෙන් වෙන්වීමෙන් පීඩිතයි. අප්‍රියන්හායක වීමෙන් පීඩිතයි. නේද? ඒ පීඩිතකම අඩු වෙලා නැහැ. නේද? හා. එහෙනම් මට මේ ලෝකයේ තියෙන සක්විති රජකම සිද්ධාත් කුමාරයාට සක්විති රජකම ලැබෙන්න තිබුණා. නේද? උදෑසනලු කෙලපිඩක් වාගේ පැහැර කළා. මට මොනවද දැනලා ලැබිලා තින්නේ? සක්විති රජකම දන්නේ නැහැ. gedara සක්විති රජකම හරිය හම්බෙලා තියෙන්නේ. ඒකටත් තොරයක් අල්ලන්න ඕනේ ඒක ගන්නත් නැද්ද? අම්මා බලනවා අම්මට ගන්න තාත්තා බලනවා තාත්තට ගන්න දරුවෝ බලනවා දරුවන්ට ගන්න ඒක. ඒකටත් තොර අල්ලන්න වෙලා. ඒකවත් නැවතුම ගන්න. නේද? එහෙනම් එහෙමවත් එකක් නැති මට මේ තියෙන ටික අතහැර ගන්න බැරුව මැරෙන්නම හදනවා. එතකොට එහෙනම් ඇයි බෝධිසත්වයන්න් වහන්සේට ඒ වාගේ සැපය දැනුන්නේ නැත්තේ? ඇයි උන්වහන්සේට ඒ වගේ සැපය දැනුන්නේ නැත්තේ? ඒවා ළඟ තියෙද්දීම පිය රජතුමා හිටියට පිය රජතුමා මැරෙනවා කියලා දැනගත්ත මරණයක් දැක්ක දවසේ. මම හිටියට පිය රජතුමා හිටියට අසනීප වෙනවා කියලා දැනගත්තා. ඒකත් එක්ක පීඩනයක් තියෙනවා. ඒක නොවෙනවා නම් තමයි හොඳ. එතකොට ලෙඩ වෙනවා කියලා දැනගත්තා. ඒ දැනගන්නකොට කල්පනා කරා මේ අපි ලෙඩ වෙනවා කියලා දැනගෙන නැද්ද දන්නේ. අපි මැරෙනවා කියලා දන්නේ නැද්ද දන්නේ. දන්නවා. නේද? නමුත් අපි තුල ඒ ඒ හැඟීම ප්‍රබල නෑ. ඒක නිසා ඇති වෙන දුක අපිට ප්‍රකට වෙලා නෑ. ඇයි ඉන්න ටිකේ සැපෙන් ඉන්නවා කියන්නේ අපුරට කියන්නේ. ඉන්න ටිකේ ඉතින් සැපෙන් ඉන්න ඕන නේද කියලා. ඉන්න ටිකේ දුකෙන් ඉන්නවා කියලා දන්නේ නෑ. ඒකයි එහෙම කට්ටිය කියන්නේ. ඉන්න ටිකේ බයෙන් ඉන්නවා කියලා දන්නේ නෑ. හැම නිමේෂයකම බයෙන් ඉන්නවා කියලා දන්නේ නෑ. ඊට එහා ගිය සැපයක් තියෙනවා කියලා දන්නේ නෑ. හරිද? ආන් ඒ හින්දා අර පණුවත් කියනවා අසුචි වලේ ඉන්න ටිකේ සැපෙන් ඉන්නවා. ඒකින් තමයි කියලා. ආන් වගේ මේක ඇතුළෙම මෙතනම Tamanගේ සැපය තුලම තියෙන අදෘශ්‍යමාන දුක දන්නේ නැහැ. හරිද? එහෙනම් ආන්ගේ දුක දන්නේ නැති හින්දා එයාට ලෝක අවබෝධ ලෝක අවබෝධය නැහැ. හරිද? එහෙනම් යම්කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධයේ දුකයයි නුවණින් වැටහෙනම් මනානුවණින් වැටහෙනම් අන්න ඒ තනත්තා ඒ තනත්තා මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු කෙනෙක් වෙනවා. හරිද? ධර්මයේ තේරුම් ගන්න සුදුසු කෙනෙක් වෙනවා. ආන් යාර පෝෂක ප්‍රදේශ තියෙනවා. උල්පත මතුවෙන්න අපි හිතමුකෝ ධර්ම අවබෝධය කියන්නේ උල්පතක් කියලා. ඒ උල්පත මතුවෙන්න වටේට වහිනවා දැන්. ඇයි පංච පාදානස්කන්ධය පිළිබඳ යාගේ කලකිරීම ඇති වෙනවා. මොනව හම්බුණත් ඇති වැඩක් නැහැ. ලැබුණ දේ නොලැබුණ දේ මගේ ජීවිතයට ලැබිලා තියෙන දේ මගේ ජීවිතයට නොලැබිලා තියෙන දේ කියන කිසිම කිසි දෙයකින් මට පළ පළක් ඇති වෙලා නැහැ. යහපතක් ඇති වෙලා නැහැ. නේද? ආන් එහෙම ආන් එහෙම අදහසක් ඒ තැනත්තාට ඒ තැනත්තාට ඇති වෙනවා. එතකොට ඒවා හින්දා දුක්මයි ඇති වෙන්නේ. නැවත නැවත දුක්මයි ඇති වෙන්නේ. දන්න දවසේ ඉඳලා සතුටු වෙන්න ගොඩාක් දේවල් කරා නේද? ඒ වගේ ඇත්තටම ස්ථිර සතුටක් හම්බුණා. දරුවෝ නැති අය කල්පනා කරනවා දරු සම්පත කියන්නේ ලෝකෙහි තියෙන ලොකුම සම්පතයි කියලා. දරුවෝ ලැබිච්ච අය ඉතින් ආය ආයවා කියන්න ඕනේ නැහැ නේද? ඈ. ගෙවල් නැති අය කල්පනා කරනවා ගේ ගේ තමයි ලොකුම සම්පත කියලා. එයාට ගේ හින්දා වුණ තරම් දුක් උපදිනවා. එහෙනම් අන්න ඒකට කියනවා සැප වේදනාවේ තියෙන විපරිණාම දුක කියලා. වෙනත් අතකට පෙරලෙන හින්දා වෙනස් වෙන හින්දා තියෙනා වූ දුක කියලා කියනවා. සැප වේදනාවේ තියෙන විපරිණාම දුකය කියලා කියනවා. හරි. එහෙනම් අන්න ඒ දුක අපි තේරුම් ගන්න ඕනේ. අන්න ඒ දුක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ විපරිණාමය හින්දා දුක් ඇති වෙන්න තව කාරණාවක් තියෙනවා. බලන්න පින්නත්නි මේ ලෝකේ අපි දකින දකින හැම දෙයක්ම තුල හරිද? හැම දෙයක් හින්දාම අපිට දුක් ඇති වෙනවද? අපි ආශ්‍රය කරන දැකලා තියෙන හැම දෙයක්ින්ද අපිට දුක් ඇති වෙනවද? හරි. හොයලා බලන්න පොඩ්ඩක්. හරි. අපේ ගමේ මල ගෙදරක් වෙනවා. මල ගෙදරක් වුණාට පස්සේ එතන හැසිරීම රටාව දිහා බලන්න පොඩ්ඩක්. ඔතෙන්ට එකතු වෙන්නේ මෙයා වඳුරණයි නේද? සමහර අය මිනි පෙට්ටිය ළඟ කලන්ත දාලා වැටෙනවා. සමහර අය විලාප තියෙනවා. කලන්ත දාලා වැටෙන්නේ නැහැ හැබැයි. සමහර අය චුට්ටක් ඈතට වෙලා කඳුළු පෙරපර ඉන්නවා. තවත් සමහර කට්ටිය නේද? ඊටත් එහාට වෙලා ඉන්නේ මූණ එල්ලගෙන ඉන්නේ. හොඳ නැහැ. නේද? මූණ එල්ලගෙන ඉන්නේ නමුත් කඳුළු පෙරන්නේ නැහැ. තවත් සමහර කට්ටිය එහා පැත්තට වෙලා අල්ලාපසල්ලාපේ ඉන්නවා. තවත් මිදුල දිහාට වෙන්න ඉනහයි කතා කරගෙන ඉන්න කට්ටියක් ඉන්නවා නේද? තවත් සමහර කට්ටිය කන්න සෙල්ලම් කරනවා එතන. එක එක එක ක්‍රීඩාත් කරනවා. <laughs> සමහර කට්ටියක් මේ පැත්ත පළාතේ <laughs> ගමේ එයා අඳුරනවා හැබැයි පැත්ත පළාතේ ඇවිල්ලාවත් නැහැ. මොකද දන්නේ එක එක්කෙනාට වෙනස්. අර කලන්ති දාලා වැටිච්ච කෙනාට ලොකු දුකක් ඇති වෙලා. හරිද? අර ආපු නැති එක්කෙනාට පොඩ්ඩක්වත් නැහැ. එහෙනම් ඒ දුක් ඇතිවීම තියෙන්නේ අර අර වස්තුව වෙනස් වීම විතරක් නෙවෙයි තව හේතු වෙච්ච එකක් තියෙනවා. ඒ ඒ කෙනාගේ సంతාන තුල ඒ නැති වෙච්ච වස්තුව කෙරෙහි තියෙන තණ්හාව, තණ්හාව. අධික තණ්හාවෙන් මේ වස්තුව වැළඳගෙන හිටිය කෙනාට ආරංචි වෙනකොටම මේ වස්තුව විනාශ වුණා, පෙරළුණා, වෙනස් වෙන ස්වභාවයකටපත් වුණා කියලා කලන්තේ දාලා වැටෙනවා. හරිද? එතකොට අනිත් එක්කෙනා කෑ ගහනවා. අනිත් එක්කෙනා විලාප තියනවා. තව කෙනෙක් කඳුළු පෙරෙනවා. ඊටත් අඩු කට්ටිය මූණෙල්ලගෙන ඉන්නවා. ඊටත් අරු කට්ටිය අල්ලාප සල්ලාපේ ඉන්නවා ඊටත් අරු කට්ටිය හිනහ වෙවි ඉන්නවා ඊටත් අරු කට්ටිය ක්‍රීඩා කර කර ඉන්නවා ඊටත් අරු කට්ටිය පැත්ත පළාතේ ආයෙවත් නැහැ තේරෙනවද එහෙනම් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං මේ තණ්හාව ඇති උනේ මොන වගේ වස්තුවක් කෙරෙහිද තණ්හාව ඇති උනේ වෙනස් වෙන වස්තුවක් කෙරෙහි නේද වෙනස් වෙන වස්තුවක් කෙරෙහි දුක උපදින වස්තුවක් කෙරෙහි තණ්හාව ඇති උනේ ආන්ගේ වැරදීම ආන්ගේ වැරදීම මේ පටිච්චසමුපාද ධර්මයේ තුල අපි තේරුම් ගන්න ඕනේ පින්නත් අපේ හිතවල අපේ හිත කියන්නේ තේකක රසය වගේ හැදෙන්නේ. තේකක රහ කියලා හිතන්නකෝ. තේකේ රහ හැදෙන්නේ කිරි තේකක රහ හැදෙන්නේ කොහොමද? දාන වතුර ප්‍රමාණය, ඒකොළ ප්‍රමාණය, කහට ප්‍රමාණය, සීනි සහ කිරි ප්‍රමාණය. නේද? මිශ්‍ර වෙච්ච හැටියට තමයි ප්‍රතිඵලය. සීනි වැඩියෙන් මිශ්‍ර වුණා නම් පැණි රහ වැඩි. තේකේ රසය අපේ හිත කියලා හිතන්නකෝ. රසය. හරි තේක නෙවෙයි. තේකේ රසය. අර මිශ්‍ර වෙන ඒවා තමයි චෛතසික කියලා කියන්නේ. චිත්ත චෛතසික. හරිද? එතකොට මම මේ තේකේ සීනි වැඩි දැන්. නැත්නම් අපිට සීනි මදි. සීනි රහ එන්නේ නැහැ මේකේ. මම සීනි ටිකක් දැම්මා. දාපු ගමන් පැණි රහ වෙනවද? නැහැ මොකද වෙන්න ඕන? මිශ්‍ර වෙන්න ඕන, කාරු ගන්න ඕනේ. නේද? මිශ්‍ර වෙන්නේ කොයි වෙලාවේද? මිශ්‍ර වීමයි අලුත් රසයේ ඇතිවීමයි එකවරම සිද්ධ වෙනවද නැද්ද? මිශ්‍ර වුණේ යම් මොහොතකද ඒ මොහොතේම අලුත් රසය හට ගැනීම සිද්ධ වෙනවා. ආන් එක කියන්නේ හැම සිතක් එක්කම ඉපදිලා ඒ සිත ගන්න අරමුණුම අරගෙන සිතත් එක්කම නැති වෙලා යන ධර්මයක් තමයි චෛතසිකය කියන්නේ. හරිද? මිශ්‍ර වෙනවා පින්නත් නේ. හරිද? මිශ්‍ර වෙනවා හේතු වෙනවා. ස උපනීතෝස පරික්කාරෝ කියලා සඳහන් කරලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපේ හැම නිමේෂයකම උපදින හිත පරිසම්පන්නවමයි උපදින්නේ. හරිද? මිශ්‍ර වෙලාමයි උපදින්නේ. මොනවා මිශ්‍ර වෙලාද? චෛතසිකයන්ගේ මිශ්‍රණයකින් ඒ ඒ වෙලාවට එක එක තේ හැදෙනවා වගේ. හරිද? ඔන්න කෙනෙක්ගේ හොඳ ගතිගුණ සහ මට ලෙන්ගතුව කියපු කතා හරිද? සිනා කරපු දේවල් මතක් වෙනකොට මොකද වෙන්නේ එකපාරටම? දරන්න බැරි තරම් අර මිස්සුනේ ඒ ටිකනේ. ඒකෙන්ද මොකද වෙන්නේ? දරන්න බැරි තරම් ආදරයක් උපදිලා අනේ තව එක සැරයක් දැක ගන්න තියෙනවා නම් කියලා ඇතුළෙන්ම තණ්හාවක් එනවා. නේද? ඒත් එක්කම චුට්ටකින් මතක් වෙන ඒ වුණාට එදා කියපු කතා ඒ දවස්වල කරපු දේවල් නැත්නම් මේ දවස්වල කරන දේවල් කියලා අන්න ඒ ටික මිස් වෙනකොට ඕනේ නැහැ කියලා හිතෙනවා ඉස්සර. නේද? ඈ මට පෙන්වන්න බෑ කියලා හිතෙනවා. ආයෙ අර ටික මිස් වෙනකොට ඒ වුණාට ඉතින් කියලා නේද? හ්ම් ඉතින් මේ තේකේ රස හැම වෙලේ වෙනස් වෙනවද නැද්ද? නේද? තේරෙනවද මේ ජීවිතේ අපි මහා ලණුවක් කාලා ඉන්නේ කියලා? නේද? ලණුව කාලා තියෙන්නේ කාගේ ලණුවද? මේකේ ලණුව. මායාගේ ලණුව කියන්නේ ඒකයි. මේක එහාට මෙහාට පෙරලෙන හිතක් හැම වෙලේම හ්ම් පරණ පරණ දේවල් එකතු වෙවි හේතු වෙවි මිශ්‍ර වෙවි සමහර කට්ටියට සමහර කට්ටිය පෙන්නන්නම බෑ. මතක් කරන්නවත් බෑ අඩුම ගානේ. කියපු කතාවක් මොකක් හරි කරපු ක්‍රියාවක් අරගෙන මැරෙනකම්ම අර ශරීරයේ අර මස් ගොඩ මස් ගොඩවල් වේලිලා කර වෙලා ඇට ගැහිලා දැන් අර පරණ මස් ගොඩවල් ඒවා කරපේවා මේවා මොකද මේ මෙහෙ වුණාට තරමයි තාම හැංගීම නේද මැරෙන්න ඕන මෙන්න කියලා අරේ පණ අදිනවා කිව්වත් මොකද තරහ නම් අඩු වෙන්නේ නෑ ඒතර මගේ තරහා තරුණ තරහා අවුරුදු අවුරුදු ගානකට ඉස්සෙල්ලා අර මනුස්සයා මොන හරි කියද්දි ඒ මනුස්සයා තරුණ වෙද්දි කියන්නේ කිව්වේ හරි එයාගේ ශරීරය හැරිලා ගියාට මේක එහෙම නෑ මේක එන්න එන්න මොකද වෙන්නේ බලවත් වෙනවා තව ඉතින් අන්න එහෙම මේ අපි තේරුම් ගත යුතු තියෙනවා මේක මට ඇති හිතක් නෙවෙයි කියලා. අන්න ඒ වගේ පින්නත් මේ අපිට නොතේරුණාට මේකේ සැප වේදනා හැදෙනවත් එක්කම මිශ්‍ර වෙලා දුකක් තියෙනවා. දුකයි සැපයි දෙක මිශ්‍රිතව තියෙන්නේ. දැන් විනෝද ගමනක් යනවා කියන්නකෝ. ඉතින් අපි සැපෙන් යන අතරවාරේ අපිට කොච්චර දුක් වෙනවද? වෙලාවකට හිතනවද නැද්ද? අපරාධ මේ ගමන ආවේ කියලා. නේද? ආන් ඒ මොකද වෙලා තියෙන්නේ? කහට වැඩි වෙලා. ඒකේ කහට වැඩි වෙලා සීනි සීනි අඩු වෙච්ච අවස්ථාව. හරිද? ආයෙත් කියනවා නෑ ඉතින් මේ දැන් බලන්නකො මේ ලස්සන ලස්සන තැන් වලට ආවා හොඳයි කියලා සීනි වැඩි වෙච්ච වෙලාව. එහෙම අඩු වැඩි අඩු වැඩි වෙනවා රස රසේ අඩු වැඩි වීම හැම වෙලේම තියෙනවා. ඒකේ තේරුම සීනි වැඩි වෙච්ච වෙලාවේ කහට නෑ කියන එකද? සීනි වැඩි වෙච්ච වෙලාවේ කහට තියෙනවා. කහට වැඩි වෙච්ච වෙලාවේ සීනි නෑ කියන එකද? නෑ සීනි හොයාගන්න පුළුවන් අපිට. සීනි රස තියෙනවා. නේද? සීනි වැඩි වෙච්ච වෙලාවේ කහට රස එහෙනම් ඔය සැප ප්‍රකට වෙච්ච වෙලාවේ දුක් තියෙනවා පින්නත් නේ. හරිද? කවදා හරි මට යමක් හම්බ වෙනවා. මොකද්ද? මේක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මේක කාටවත් වෙනස් කරන්න බෑ කියලා මට යමක් හම්බ වෙනවා. ආන් එදාට සීනි විතරයි. සැප විතරයි. නේද? සැප විතරයි. ඒ ඒ මොකද නොවෙනස් වෙන දෙයක්. ලෝෙහි නොවෙනස් වෙන දෙයක් ඇද්ද? ආන් ඒ දේ මට ලැබුණා නම් ආන්නේ ධර්මයට ආයේ ඒක ඇතුලේ නම් දුක් නෑ. ලෝෙහි නොවෙනස් වෙන එකම දේ මොකද්ද? නිර්වාණ සාන්තියයි. හරි. නේද? එහෙනම් සතු දන්න කෙනා, හරි ඇත්ත දන්න කෙනාගේ හිත කොතෙන්ට තල්ලු වේද? ඉන් මෙහා තියෙන කිසිවක හිත රැඳෙන්නේ නැහැ මොන ලක්ෂණේ හින්දාද? සංස්කාරයන්ගේ තියෙන කියන්නේ මොන ලක්ෂණේද? වෙනස් වීම. වෙනස් වීමට කියන්නේ මොකක් කියලාද? අනිත්‍ය ස්වභාවය. හරිද? ලෝකයේ අනිත්‍ය ලක්ෂණය තිබේද? අනිත්‍ය කියන්නේ වෙනස් නොවන. අනිත්‍ය කියන්නේ වෙනස් නොවන. බලාගෙන ඔක අනිත්‍ය ඉච්ඡ නැති කැමති නැති කියලා හිතෙන් ඉඳ තියෙනවා. හරිද? ඉච්ඡ ඉච්ඡ කියලා හැම හිතෙන් ඉඳ තියෙනවා පරිස්සමෙන්. නේද? පරිස්සමෙන් මොකද එහෙම වුණොත් ඔය අර්ථ දැක්වීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒතර කෙනෙකුට හිතෙන්නත් පුළුවන් මේක මේ මං හිතපු එක හරි කියලා මේක ත්‍රිපිටකයත් වරද්දලා තියෙන්නේ. හරිද? රහතන් වහන්සේලා, රේරුකාණී නායක ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් ඔය ස්වාමීන් වහන්සේලාට වරදිලා අනිච්ච කියන්නේ ඉච්ඡ, ඉච්ඡ කියන්නේ කැමැත්ත කියලා අර්ථ දක්වලා හරිද? අනිච්ච කියන්නේ අකමැත්ත, අකමැත්ත තියෙන තැන දුක උපදිනවා කියලා එහෙම අර්ථ දක්වන්න හිතෙන්න පුළුවන්. මග පෙන්වන්නත් පුළුවන්. හරිද? ඒකින්දා ඒ පිළිබඳව ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනිත්‍ය කියන අපි දන්න අර්ථ දැක්වීම ඊටාම ප්‍රකටවම ලෝකය ලෝකයෙන් මිදෙන්න සංස්කාරයෙන් මිදෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිලක්ෂණයෙන් එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඕන තැනකට ඇත්තා. ඕන තැනකට ඇත්තා. ඒක තේරුම් ගන්න මට බැරි වුණා කියලා ඒ ධර්මයේ වැරද්දද මගේ වැරද්දද? ඒක ධර්මයේ වැරද්ද නෙවෙයි ඒක මගේ ශක්තිය නැතිකම මේක තේරුම් ගන්න. හරිද? එහෙනම් මහ පවුරක් වගේ මහ ප්‍රබල වේගයක් වගේ තමන්ගේ හිතේ දැඩිව තබාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවයයි. වෙනස් වෙන ස්වභාවයේ තියෙන දෙයක් මම තණ්හාවෙන් ඇල්ලුවාද එහෙනම් මට දුක් ඇති වෙනවා. දුක් ඇති වෙනවාමයි. නේද? වෙනස් වෙන ස්වභාවයේ තියෙන දෙයක් වෙනස් වෙන බුදුරජාන් වහන්සේ මොකද ආනන්ද හාමුදුරන්ට දේශනා කරේ? අන්තිමටම බිති හුර හුර අඬන්න පටන් ගත්තා. නේද? මොකද්ද මොකද්ද සරලවම සරලවම දේශනාවේ සඳහන් වෙනවා පරිණාම සූත්‍රය අරන් බලන්න වෙනස් වෙන paludu වෙන නැති වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ paludu වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියලා ගන්න එපා කියලා මම කලින්ම කිව්වා නේද කියලා හරි එහෙනම් මෙන්න මේ වෙනස් වෙන බව නොදැනෙච්ච හින්දා තණ්හාව විදුන අහන්න පොඩ්ඩක් වී අපේ අපිව සාක්ෂි කොට මේක අරයන් ඉස්සරහට නේද හොඳට ගැඹුරෙන් මේ පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න අපේ තුලින් පින්නත් නේ චුට්ටක් හරි කෙනෙකුට හිතේ පරිසම්පාදේ කියවනවා කියලා හාමුදුරුවෝ මේ මොනවද කියවන්නේ නැහැ මම පරිසම්පාදේ තියෙන දේ කියවන්නේ. ඇයි මේක ලොකු ලොකු තැන් වලට අරන් යන්නේ නැත්තේ? මම කලින්ම කිව්වා මේ වැඩසටහන අපි මාත්‍රයක් හරි තේරුම් ගැනීම සඳහා කතා කරන දෙයක් කියලා. මම අහනවා මේ නැත්තන්ගේ තණ්හාවක් ඉපදුනා නම් හරිද? අතීතයේ සතුටක් ඇති වෙලා. හරි. අතීතයේ අපිට මොකක් හරි කර සතුටක් ඇති වුණා. ආන් ඒ ඇති වෙච්ච සතුට ලැබිච්ච දේ අනිත් අයට හැමුණාට මට මේක නම් වෙනස් වෙන එකක් නෑ කියලා හිතුණාද නැද්ද? නේද? මට මේ ලැබිච්ච මහා වාග්ය කායෙන් හරි ලොකු ආදරයක් එම හම්බෙච්ච වෙලාවේ කොහොමද හිතුනේ මට මේ ලැබිච්ච මහා ලොකු දේ මොන මොන දේ හම්බුණත් ලොකු දේ මේක නම් විනාඩි 10කට වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් මුලාවක් ඒක විනාඩි 15කටවත් තියාගන්න පුළුවන් කියලා හිතුණා නම් ඒක වැරදිමත්ද නැද්ද නේද ඒක ඇත්තටම තියාගන්න පුළුවන්ද බැයිද කියලා බලාගන්න වෙන්නේ කාගේ පැත්තෙන්ද ආදරයක් හෝ තරහක් හෝ කියලා හිතන්නේ ඒක බලා ගන්න වෙන්නේ එහා පැත්තෙන් නෙවෙයි මෙහා පැත්තෙන්. ආ මොහොතකට හිතලා බලන්න. Tamange හිතේ යම් කෙනෙක් ගැන යම් ආදරයක් ඉපදුනා නම් යම් වෙලාවක ඊළඟ මොහොතේ ඒකම ඒ විදිහටමද තියෙන්නේ. වෙනස් වෙනවා. ඊළඟ මොහොතේ ආය වෙනස් වෙනවා. නේද? එතකොට හැම මොහොතෙම වෙනස් වෙන එකක් ඒක. ඒක මගේ වැඩක්ද? නෑ ඒක මගේ වැඩක් නෙවෙයි. අන්න ඒ එහෙනම් මේක වගේම එහා පැත්තත් ඒ වගේම වෙනස් වෙනවා. කාටවත් වග කියන්න බෑ පින්නන්නේ තමන්ගේ හිත ගැන. මං කොහොමද පොරොන්දු වෙන්නේ කාට හරි මං නොවෙනස් වෙන්නම් කියලා. මට මං ගැන අයිතියක් නෑ. මේක පංච උපාදානස්කන්ධයෙන් හැදිච්ච ශරීරයක්. මට මං ගැන අයිතියක් නෑ. මොකද මගේ වෙනස් වීම මට පාලනය කරන්න බෑ. එහෙනම් මං කොහොමද පොරොන්දු වෙන්නේ? මට පුළුවන් පොරොන්දු වෙන්න මං වෙනස් වෙන්න තුන්න කියලා. එහෙනම් ඇයි පොරොන්දුනේ? ඇයි එහෙම පොරොන්දුනේ? ඇයි අර පොත්වල ගිහලා ලිව්වේ? මැරෙනකම් මම බලා ගන්නවා එහෙම කියන්නේ. <laughs> ඉතින් එහෙනම් මේ ඔක්කොම විහිළු තත්යකටපත් වෙන්නේ ඇයි මේකේ වෙනස් වීම මට පාලනය කරන්න බැරි හින්දා. වෙනස් වීම මට පාලනය කරන්න බෑ කියන්නේ මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. මට ඕන හැටියට වෙනස් කරගන්න බෑ. එහෙනම් ඔන්න ඔය ලක්ෂණ පින්වත් මේ එහෙනම් අපි දුක්ඛ ලක්ෂණයක් ගැන කතා කරා. අනිත්‍ය ස්වභාවයේ හින්දා දුක ඇති වෙන බව තේරුණා. මේකේ දුක් ඇති වෙනකොට මට වෙනස් කරගන්න බැරි හින්දා අනාත්මයි කියලා තේරුණා. අන්න ඒ ටික නොතේරිච්ච හින්දා අපිට යම් වස්තුවක් කෙරෙහි මොහොතකට හරි ඒක තියෙනවා කියලා අපිට දැනුණා නම් ආන් ඒක හින්දා අපිට තණ්හාව ඇති වෙනවා. තණ්හාවට හේතු වෙන්නේ ඔය දිගට තියෙන පටිච්චසම්පාදයේ උඩින්ම තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. ඔන්න නොදැනීම කියන්නේ අවිද්‍යාවයි. හරිද? බලන්නකො දැන් මේ වෙලාවේ අපිට කවුරු හරි ගැන තණ්හාවක් ඇති වෙනකොට මෙතන තියෙන දේවල් නේ. අර වස්තුව පිළිබඳ ඇති වෙන ආසාව. නේද? ඒක ආසාව ඇති වෙනවා. ඊළඟට ඒ ආසාව ඇති වෙන්නේ අවිද්‍යාව හින්දා නේද ඒත් එක්ක මේකට ඇති වෙච්ච මේක තුල ඇති වෙච්ච තණ්හාව නේද අනිත්‍ය ස්වභාවය නොදන්න බව කොහොමද ඒක හදනවා වගේ ඒවත් මිශ්‍ර වෙලා අන්තිමට බලනවා තණ්හාවකුත් හැදිලා ආය මොනවද? අවිද්‍යාවත් මිස් වෙලා තණ්හාවට හේතු වෙලා තියෙන එකට එකතු වෙච්ච අවිද්‍යාව. නේද? අපේ හිතේ අවිද්‍යාව මිස් වෙලා. අර දුක දැනුන්නේ නැත්තේ ඇයි? නේද? දුක ප්‍රකට වුණේ නැත්තේ දුක ප්‍රකට වීමට හේතු වෙන දේවල් නැහැ. නේද? එතකොට ඒනේ මිස් වෙන්න ඕන චෛතසිකයන් නැහැ. ඇත්තටම පැහැදිලිවම ඉතින් අවිද්‍යාව ගියොත් ඔක්කොම හරි. නේද? හරි. දැන් මේ බලන්න. ආයෙ මට පරණ උදාහරණයකට මම යනවා. ගින්දරක් දකින්නකොට ලොකුවට අර පැත්තෙන් එනවා. නිවන්න පුළුවන් කියන හැඟීම තියෙනවද නැද්ද? ඒක නිවන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඒක මම කියනවාද හිතෙන්වත්? අරක නිවන්න පුළුවන් කියලා. ගින්දරක් දකින්න ලොකු ගින්නක් අරන් එනවා. මම හිතෙන් වචනෙන් අකුරු වලින් කියනවාද අර ගින්දර නිවන්න පුළුවන් කියලා. කියනවාද නැත්නම් නිවන්න පුළුවන් කියන හැඟීමක් ඇති වෙනවද? අන්න බලන්න. නේද? හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම කාට හරි කියන්න ඕනොත් අරක නිවන්න පුළුවන් කියලා අපි කියනවා. නේද? හැඟීම කියන්නයි භාෂාව වුණුනේ. හවුද නැද්ද? හැබැයි භාෂාවෙන් අපිට කියන දේවල් හින්දා හැඟීම ඇති වෙනවා. හ්ම්. අන්න ඒ වගේ මේ බලන්න පින්නත්නි අපේ හිතේ පීඩිත හැඟීම් උපදිනව නේද සැරෙන් සැරේ නේද? ඒවා හේතු අනු හේතු ඇතුවද සකස් වෙන හේතු නැතුවද? අර මල ගෙදර ළඟට වෙලා කලන්ත දාලා වැටිච්ච එක්කෙනා වැටෙන්නේ එයාට දුක් හටගන්නේ. එතන දුක් හටගන්නවා. ඒ දුක් හටගන්න හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව මොනවද හේතු? ආ තණ්හාව නේද? තණ්හාව ඇති උනේ අරයව නැවත නැවත ආශ්‍රය කළා. ආශ්‍රය කරේ කොහොමද? ආදරයෙන්, තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් ආශ්‍රය කළා. මේ මගේම කෙනා කියලා ඒ වගේ වෙයින් ආශ්‍රය කළා. ඒ වගේ වෙයින් ආශ්‍රය කරපු හින්දා එයාට දැන් ලොකු දුකක් ඇති වෙලා. ඇත්තට මේ අඬන්න ඕන කොහොමද? මේ තුවාලයක් එනවා කියන්නකො. රිදේනවා. තුවාල රිදෙනකොට තුවාල රිදෙක් වෙනා අඬන්නේ කොහොමද? මට මේ තුවාල රිදෙනවා. මේක හොඳ කරගන්න කවුරුවත් නැද්ද කියලා. එහෙමනේ අඬන්නේ නේද? මේකට බෙහෙත් ටිකක් දාගන්න ඕනේ කියලා. රිදෙන තැන කී කියන්නේ අඬන්නේ නේද? දැන් අරයා හොඳටම අර මලගෙදර විලාප තියෙන එක්කෙනා ගැන හිතන්නකො. එයා අඬන්නේ කොහොමද? මගේ හිත රිදෙනවා. මේක හොඳ කරන්න කවුරුත් නැද්ද කියලා නේද? එහෙමනේ අඬන්න ඕනේ. රිදෙන තැන නේ රිදෙන තැන ගැන කී කියන අඬන්න ඕනේ. අඬන්නේ කොහොමද? වෙන එකක් කියවන්නේ. මොකක් වෙනස් කරන්න දතන්නේ? මලමිනිය වෙනස් කරන්න හදන්නේ. අනේ නැගිටින්නෝ, ඇස්සරින්නෝ, කතා කරන්නෝ කියලා අඬනවා. දැන් හරි වැඩේ වෙන්නේ. නේද මම ඔක හැමදාම වගේ කියනවා දැන් බලන්න. දැන් මලක වල අඬන්න ලැජ්ජා හිතෙනවා කට්ටියට. අඬනකොටම මතක් වෙන්න ඕන අපිට මොකද්ද මේ ඇඳිල්ල හරියන්නේ නෑ අඬනවා නම් අඬන්න ඕන ක්‍රමයක් තියෙනවා බෞද්ධයා නේද මට ඉතින් බලාගෙන ඉන්නේ දැන් මේ පාන්ස්කූල් වලට ගියා කවුද මේ ක්‍රමයට අඬන්නේ අනේ මට දරා ගන්න බෑ මට ඉවස ගන්න බෑ අමාරුයි හොඳටම රිදෙනවා නේද මේ හිත මේ හිතේ අමාරුව නැති කරලා දෙන්න අපේ හාමුදුරනේ කියලා අන්න ඇඬුවා නම් හරි නේද එහෙමනේ දලන්න ඕන ඒ මොකද හේතුව දන්නවනම් නැති කරන්න පුළුවන් කියලා මම මේ අත්තගෙන් අහනවා. ඊර්ෂ්‍යාවක් එනකොට, ක්‍රෝධයක් එනකොට, වෛරයක් එනකොට, පශ්චාත්තාපයක් එනකොට, දුකක් එනකොට, හ්ම් කාගේ හරි අකරුණාවක් හින්දා පීඩාවක් එනකොට. නේද අපි හරියට දුක් විඳිනවානේ. අනුන්ගේ කරුණාව නැතිකම, අනුන්ගේ නොහොබිනා ක්‍රියා අනුන්ගේ නේද ඒ ඒ අනුන්ගේ තමයි ඔක්කොම ඕන වෙලා තින්නේ අපිට ඒ පැත්තෙන් ඔක්කොම ඕන වෙලා හරි ඒවා හින්දා හරියට දුකෙන් ඉන්නවා කල්පනාවෙන් ඉන්නවා සුසුම් හෙලනවා මේ අනුන්ගෙන් හම්බුන්නේ නැහැ කියලා මං අහන මේ අතංගේ ඒ වෙලාවේ අපිට නිකන්වත් මතක් වුණාද මෙන්න මෙතන උපදින හැඟීම හින්දායි මට රිදෙන්නේ හරිද මේකේ ඉරිදෙන්නේ අරයා නරක වැඩේ කරපු එක එයා එහෙ තිබ්බ දැන් ඒක ඒක දැන් හොඳ කරන්නත් බෑ ඒක දැන් නරක කරන්නත් බෑ පස්සේ නොකර ඉන්න පුළුවන් නමුත් දැන් වෙච්ච එක වුණා නම් සිදෙන්නේ කොහෙද මෙහි මේක ගින්දර වගේ. ආන් ඒ වෙලාවට අපිට හැඟීමක් එන්න ඕනේ මේක නිවන්න පුළුවන්. ආන් ඒකට කියනවා නිවීම කියලා. දුක කියන එක නිවන්න පුළුවන් කියන හැඟීම හැඟීම චේතනාව අවබෝධය අපිට තියෙන්න ඕනේ. ආන් ඒක නැත්තම් කවදාකවත් නෙවෙයිද? නැහැ. තේරෙනවද? එහෙනම් යමෙක් දුක දනීද දුකට හේතුව දනීද එහි නිවීම දන්නවා කියන්නේ අන්න ඒක. ගින්දර දකිනකොටම අපි ඒක නිවීම දන්නවද නැද්ද? ඒ නිවීම දන්නේ නැත්නම් මම අර ගින්දර දකින්නකොටම නිවන්න පුළුවන් කියන හැඟීම නැත්තම් මම කවදාකවත් උත්සාහ කරාද නිවන්න? නෑ උත්සාහ කරන්නේ නෑ. නිවීම දන්නවා කියන්නේ ඒකයි. ඉතින් අහන්න ඕන ඔබ කියනකොටම හරිද? කෝ මට කිරිමිස්ස වෙනවද මේ තේකට? යම් දෙයක් වෙලා අපින්නත් නේ කෙනෙක් හින්දා දුක් උපදින්න කෙනෙක්ගේ ක්‍රියාවක් කෙනෙක්ගේ වචනයක් හින්දා දුක් උපදින්න දැන් හේතු ගොඩක් තියෙනවා කියලා තේරෙනවා නේද? එයාගෙන තිබ්බ තණ්හාව, එයා පිළිබඳ තියෙන අවිද්‍යාව, අර මේ ගොඩක් જાතිනේ. ඒකටම මිශ්‍ර වෙන්න ඕන තව එකක් තියෙනවා. හරි හරිත් ඒකේ කිරි වගේ. ඒ තමයි නිවන්න පුළුවන් නැති කරන්න පුළුවන් කියන්නේ. නැති කරන්න පුළුවන් කියන හැඟීම කොහෙද? මේ හිතේ තියෙන මේ ඇති වෙන දුක නැති කරන්න පුළුවන් කියන හැඟීම අපිට එන්න ඕනේ. හරි. ඒක නැතුව තමයි කෑ ගහන්නේ. ඒක ආවනම් මොකද කරන්නේ? කවුරු හරි කසායක තම්බලා දුන්නේ නැහැ කියලා මේ ඉසේකක්ම හැදුනහම අම්මලාට එහෙම හරි අමාරුයි ළමයි ගෙදර ඉන්නවා මට තම්බලා දුන්නේ නැහැ කියලා. ඒකින්ද ඔන්න හරි හිතේ අමාරුවෙන් ඉන්නවා. කසායකක් තම්බලා දුන්නේ නැහැ කියලා. ඇත්තම කියන්න බලන්න සන්තෝෂෙන් ගිහින් තඹ ගත්තනම් මොකද? අර කල්පනා කරගෙන ඉන්නකොට තියෙන හොඳ නැත්ත. වැඩියෙන් දුක තියෙන්නේ අසනීපේ දුක නේ වැඩියෙන් දුක තියෙන්නේ කොහෙද? හිතේ දුක අරක තඹලා දුන්නේ. අපූර්වට කියලා කසාය තඹ මං හැමෝටම කසාය තඹලා දෙනවා මොන හරුණා. මට බලන්න කවුරුවක්වත් නැහැ කියලා මල කෝලා. නේද? මේ වචනේ මතක තියාගන්න. ඈ මේවා තියාගෙන ජීවත් වෙලා හරියනවද? දැන් කොච්චර කල්ද? පොඩි කාලේ නම් කොහොමද නැද්ද? දැන්වත් හැදෙන්න කල්පනාවක් නැත. නේද? මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි නේද? ඈ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හින්දා ගලන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා විතරක් නෙවෙයි විද්‍යා ගඟේ පීනමින් මේ ඉන්නේ. නේද? ඒ ඒකෙන් වතුර බිඳුවක්වත් බොන්නේ නැහැ ඒකට බහගෙන හිටියත්. <laughs> ඒකෙන් පෝෂණය වෙන්න ඕන අපි. ඒකෙන්ද හැමදාම දුක් විඳින්න නෑ. එහෙනම් මගේ තුල ඔන්න මගේ සිතුවිලි වල මිශ්‍ර වෙන්න ඕනේ හැම වෙලේම මේ හිතේ උපදින්නා වූ මේ පීඩාවක් තියෙනවාද ඒක නිවන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් කියලා. හරිද? ඒක නැති කරන්න පුළුවන්, ඒක නැති කරන්න පුළුවන් කියලා හැම වෙලේම දැනෙන්න ඕනේ. හැම නිමේෂයකම දැනෙන්න ඕනේ. දරුණු වේදනාව එනකොට දැනෙන්න ඕනේ. දරුණු තරහ එනකොට දැනෙන්න ඕනේ. ඉතින් මම මොකද කරන්න ඕනේ? මේ උපකරණය ඒ විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා ඉක්මනින්ම මොකද කරන්න ඕනේ? හරි. ඕක තමයි කරන්නෙම නැති දේ මම මේ කියන්නේ. කරන්නෙම නැති දේ මේ කියන්නේ. පිරික්සන්නෙම නැහැ. පිරික්සල බලනවද? නේද? හොයලා බලනවද? මගේ මේ හිත කියන උපකරණය අර අහවල් අහවල් වෙලාවෙත් අහවලා බැන්න වෙලාවේ අහවලා අර විදිහට වැඩ කරපු වෙලාවේ මට දුක් ඇති වෙච්ච වෙලාවේ මම මේක නිවන්න පුළුවන් කියන හැඟීම් මාත්‍රයක්වත් මට ආවද නේද එහෙමනම් ආවේ නැත්තම් යම් මේකෙන් තේරුම් ගන්න ඕනේ නේද මගේ තේකේ කිරි නැහැ කහටයි සීනි වතුරයි විතරයි කිරි නැහැ නේද එහෙනම් කිරි මිශ්‍ර කරගන්න වෙනවා නේද ඒ වගේ ඒ මිශ්‍ර වෙන හැටියට තමයි සිතුවිලි උපදින්නේ ඒ ගැන මේ මේ ගැන මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරලා මෙනෙහි කරනකොට ධර්මය නිවීමක් තියෙනවාය කියන එක Tamanට දැනෙන්න ඕන හැඟීමක් විදියට. ආන් ඒක විතරක් නෙවෙයි පින්නත් නේ තරහක් ආවනම් මෛත්‍රිය කියන දේ මේක අයින් වෙලා යනවා. අනාත්මය කියන දෙයකින් මේක අහුසි වෙලා යනවා. නේද? හැම නිමේෂයකම මේ ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියන සංඥාව අපේ හිත තුළින් උපදින්න ඕනේ කරන විදිහත් එක්ක. ගින්දර දකිනකොට මම හැමදාම කියනවා ගින්දර දකිනකොටම අදහස් වෙනවා වැලි ගහන්න ගෝණි ගහන්න කියලා නිවන්න පුළුවන් කියලා විතරක් නෙවෙයි නේද කෑ ගහනවා මම ඉඳන් වැලි ගහන්න ගෝනි ගහන්න ගෝනි දාන්න නේද කවුරුවත් හිටියේ නැත්තම් පැත්ත පලාතක කවුරුවත් නැහැ කියලා හිතන්න මගේ හිතෙන්වත් මගේ කටින්වත් මං කියයිද වැලි ගහන්න නේද ගෝනි දාන්න වතුර දාන්න කියලා කියයිද නෑ ඒ වචන හිතේවත් නෑ මොකද කරන්නේ කාඩියා වගේ එහෙට මෙහෙට දුවලා වතුර හොයනවා ගෝනි හොයනවා අන්න වැඩි එහෙනම් මේ කෑ ගහILLා මොකටද අනිත් අයට කියන්න විතරයි හැඟීම ප්‍රකාශ කරන්න විතරයි කෑ ගහILLා එහෙම නේද එහෙනම් අන්න ඒ හැඟීම කරන විදිහ ගැන දැනගෙන ආන් ඒ දැනගත්ත හැඟීමෙන්න ඕනේ. කරන විදිහ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හදාරන්න ඕන අපේ පින්නත් නේ අපි. බොහෝ බෞද්ධයෝ අංග 8වත් දන්නේ නැහැ. හරිද? එතකොට අන්නේ අංග 8වත් දන්නේ නැහැ. ඒකින්ද මොකද කරන්න ඕනේ? ඒවා දැනගන්න නම් ඉස්සෙල්ලාම බණ අහලා, කල්යාණ මිත්‍රව සේවනය කරලා මොනවද මේ අංගට මෙච්චර මේ වර්ණනා කරපු බුදු කෙනෙක් වර්ණනා කරපු අංගට මොනවද කියලා ගවේෂණයක් කරාද? හෙව්වද? මොනවද හෙව්වේ? එහා පැත්තේ ගෙදරට ටීවී එකක් ගෙනාවලු. හරිද? ඈ හෙව්වා තමයි හෙව්වේ. නේද? මොනවද හෙව්වේ? නේද? කවදාකවත් දැකපු නැති දේශපාලඥයන්ගේ ක්‍රියාවන් හෙව්වා. හ්ම් නේද? ඒවා හොයන්න එපා කියනෝ නෙවෙයි. ආරවා හොයලා තමයි මෙව හොයන්න. ඉස්සෙල්ලාම හොයන්න ඕන වටින දේ. එහෙනම් පොත්පත් ටික හොයලා හරි ගුරුවරු හම්බෙලා හරි ධර්මශ්‍රවණය කරලා හරි මහා කුතුහලයක් මහා කුතුහලයක් ඇති කරගන්න ඕනේ. මොකද්ද මේ හාමුදුරුවෝ කිව්වේ? මහා සංඝරත්නයෙන් මට මෙන්න මේ වගේ පණිවිඩයක් හම්බුණා. ඩයි හම්බෙන්නේ. ගෙදරට එනකන් ඉන්න එපා. හරිද? හොයන්න ඕනේ. හොයනකොටයි හම්බෙන්නේ. නේද? අහන්න හිතෙන් මං හොයව හොයවද? නේද? එතකොට ඔන්න ඔය හතර අපි හරියට තේරුම් ගත්ත දවසක සම්පූර්ණයෙන් දුකෙන් අත මිදෙනවා. හරිද? ඒ බව ධර්මයේ සඳහන් වෙලා තියෙන. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හොඳට හොයන්න. ඒකෙන් කොහොමද වෙන්නේ කියලාත් හොයන්න. මේක ඒහිපස්තික ධර්මයක්, ඕපනායික ධර්මයක් නේද? විඤ්ඤෝහි පුද්ගලයන් විසින් නුවණ තියෙන පුද්ගලයන් විසින් අවබෝධ කළ හැකි ධර්මයක්, අකාලික ධර්මයක්. එහෙනම් ඒ ඔක්කොම සාධක ටික තියෙනවා නම් අද නිවන් දකින්න බැරිකම නෑ. ඒකට අවශ්‍ය කරන දේවල් ටික ඒක රාශි පෝෂක ප්‍රදේශ නැති එකයි ප්‍රශ්න තියෙන්නේ. උල්පත මතුවෙන්නේ නැත් ඒකයි. වේලිලා. අපි කියනවා අපි හරියට ධර්ම තුල කියලා. උල්පත උල්පත මතුවෙන ස්වභාවය තියෙනවා ඒකට අවශ්‍ය කරන පෝෂණය දෙන්නේ නැහැ. නේද? බුදුහාමුදුරු ළඟට යනවා. බුදුහාමුදුරු ළඟටත් ගිහිල්ලා මොකද කරන්නේ? පුළුවන් නම් බාරයක් වෙලා එනවා. වේලිලාමයි එන්නේ. වේලිලාම ගිහිල්ලා වේලිලාම එනවා. <laughs> මේ හිත ධර්මයෙන් තෙත් කරගන්නේ නැහැ. ජයසිමා බෝධින් වහන්සේ ළඟටත් යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අනේ අපි අසනීප හොඳ කරලා දෙන්න මං කිරිබිරු ටිකක් අරන් එන්නම් හොඳේ. <laughs> බාර වෙනවා කියන්නේ ඒකද නැද්ද? නේද? ලැජ්ජාව කියන්නේ පුදුම ලැජ්ජාවක් ඒක. ඇයි? බුදුහාමුදුරන්ට කියන්නේ උදේට කෑම ටිකක් ගේන්නම්. හැබැයි ඒක ගේන්නේ කොන්දේසි සහිතව. මොකද්ද මේක හොඳ කරලා දුන්නොත් මං කිරි පිළි දානයක් දෙනවා කියලා. පුදුම ආයෙත් සිංහලයේගෙන් නොතිබ්බ ගතියන්නේ අප්පා ඕක. ඛණ්ඩ දීලා මොන හරි ඉල්ලන ගතියක් තියනද සිංහලයෝ? නේද? අනිත් මිනිසුන්ට නම් එහෙම කරන්නේ නැහැ බුදුහාමුදුරන්ට එහෙම කරනවා. නේද මේ කැත වැඩ නවත්තලා දාන්න ඕන අප්පා මං නම් කියන්නේ. නේද මේ මහා කැත වැඩ. අනිත් ගිහිලා මොනවද ඉල්ලන්නේ? ළමයි ඉල්ලනවත් එක්ක ඒකත් එහෙම. අපේ ලොකු දුවට ලොකු දුවට දරුවෙක් නැහැ දරුවෙක් දෙන්න කියලා මේ ජයසිමහා බෝධින් වහන්සේකින් ඉල්ලනවා. ජයසිමහා බෝධින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා සලකන්න ඕන එක. මේ පිස්සු නැත්තම් <laughs> හොඳටම ආයේ විකාරම විකාරේ උපරිම විකාරේ වෙලා නේද නටනවා දඟලනවා. ඉතින් ඒ මොකද කිසිම දෙයක් දන්නේ නැහැ. කොහේ කොහේ ඉන්නේ හින්දාද? අසුචි වල ඉන්නේ හින්දා. නේද? ඒකින්ද මෙන්න මේ පටිච්චසමුප්පන්නව තමන්ගේ පැත්තෙන් ඉපදිය යුතු ධර්මය උපදවා ගන්න මේකට පෝෂණය ලබා දෙන්න. මේ උපකරණය අපිට තියෙනවා. උල්පත පාදා ගන්න පුළුවන් සක්විති රජකම පරයාගිය සක්විති රජකම අලුයමලු කෙලපිඩක් වගේ සංසන්දනාත්මක බැලුවොත් නිවනත් එක්ක ප්‍රතික්ෂේප වෙනවා. එහෙනම් ලෝකේ මම යා යුතු ඉලක්කය කුමක්ද කියලා තමන් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒකද මේ හිත ඉබේ නම් නිවන් දකින්නෙම නැහැ. බය වෙන්න එපා. ඉබේ නම් නිවන් දකින්නෙම නැහැ. නිවන් දකින්න හේතු සකස් වෙන්නම ඕනේ. ඉතින් ඒ වගේ කීම බුද්ධෝත්පාද කාලයක අපිට දරන්න පුළුවන්කම තියෙනවා. ඒකද හැමදෙනාම කල්පනා කරගන්න ඕන මගේ ජීවිත කාලය තුළ මම මේ ජීවිතේ සුවපත් කරගන්නවා, සසර සුවපත් කරගන්නවා, සියලු දුක් නැති කරගන්නවා, අමා මහ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන ප්‍රාර්ථනාව දිස්ථාන ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති